අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ ඔකුණුවිට විනයාලංකාරාම වාසී එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සෙනසුරාදා රාත්‍රී 8ට විකාශනය වන ධර්ම දේශනාවට සවන් දීමට මේ පින්වතුන් සූදානම් වෙලා ඉන්නේ. මේ ධර්ම දේශනා මාලාවක් වශයෙන් සෝතාපට්ටි අංග සූත්‍රය මාතෘකා කරගෙන මීට පෙර දේශනා දෙකක් පවත්වන්නට යෙදුණා. අද දවසේ යෙදී තියෙන්නේ සෝතාපට්ටි අංග සම්බන්ධව පවත්වන තුන්වෙනි දේශනාවයි. මේ දේශනාවලදී මුලදී පැහැදිලි කරලා දුන්නා ලෞතර බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුළ අතීතයේ හෝ වර්තමානයේ හෝ අනාගතයේ පහළ වෙන ඕනම ශ්‍රාවකයෙක් මේ ධර්මයෙන් සංසාර විමුක්තිය ගැන මූලිකව අවබෝධයක් ලබා ගන්නේ සෝතාපට්ටි අංග සම්පූර්ණ කළ යුතු බව. ඒ සෝතාපට්ටි අංගවල අංග හතරක් අන්තර්ගත වෙනවා. ඒ සෝතාපට්ටි අංග හතර නම් සත්පුරුෂ සේවනය, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. දැන් මේ පින්වතුන්ට මේ දේශනා මුල් දේශනා දෙක තුලින්ම පැහැදිලි වෙන්න ඕනේ Taman ළඟ මේ සෝතාපට්ටි අංග වලින් අඩුපාඩු සහිතව තමන්ගේ අඩු සෝතාපට්ටි අංගයේ විදිහට සලකන්න ඕනේ යෝනිසෝ මනසිකාරයයි ධම්මාන ධම්ම ප්‍රතිපදාවත් පන්සිල් ආරක්ෂා කරමින් සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන පින්වතුන් ළඟ දකින්න ලැබෙනවා තේරවාදී ශාසනයක් තියෙන රටක සත්පුරු ශාස්ත්‍රය හා සද්ධර්ම ශ්‍රවණය කියන එක අපේ ජීවිතවල මීට පෙර මුණ ගැසී හා ශ්‍රවණය වී තියෙන්න ඕන. නමුත් ඒකේ අඩුවක් විදිහට සද්ධර්මයේ ශ්‍රවණය වීමෙන් ලැබෙන ඵලයක් තමයි යෝනිසෝමනසිකාරය හඳුනා ගැනීම. දැන් දිගින් දිගටම මේ යෝනිසෝමනසිකාරයේ වැදගත්කම අපි පැහැදිලි කරා. තව දුරටත් ඒ යෝනිසෝමනසිකාරය ගැනම ධර්මානුකූලව කාරණා පැහැදිලි කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ පින්වත්තුන් දන්නවා යෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන්නේ නැති මනසිකාරයයි. අයෝනිසෝ මනසිකාරය කියන්නේ සංසාරයක් හදන මනසිකාරයයි. සාමාන්‍යයෙන් බුදුහාමුදුරන්ගේ ධර්මයේ මේ මානසිකාර්යය මගින් උපදින දේ හඳුන්වනවා ධම්ම කියලා. ධම්ම. ධම්ම කියන්නේ සිත තුල හටගන්න දෙයක්. ධම්ම කියන්නේ සිතක් පහළ වුණාම ඒ සිත තුල හටගන්න චෛතසික ස්වરૂපයන්, මානසික ස්වરૂපයන් ධම්ම වෙනවා. ධම්ම පහළ වෙන්න මූලය එහෙනම් ධම්ම වල සමුදය ධම්ම සමුදය කියන එක හට ගැනීමට හේතු කාරණේ මානසිකාරයයි එහෙනම් ධම්ම හටගන්නේ මානසිකාර්ය තුලයි. එහෙනම් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ යම්කිසි ශ්‍රාවකයෙක් සියලුම ධම්ම, සබ්බේ ධම්මා අනාත්තා. සියලුම ධම්ම අනාත්ත, ආත් අනාත්ම වශයෙන් දකින්න තැන තියෙන්නේ දුක නැති තැන සංසාර විමුක්තිය. එහෙනම් සබ්බේ ධම්මා අනාත්තා සියලු ධම්ම අනාත්ම වශයෙන් බලන්න යම්කිසි ශ්‍රාවකයෙකුට හැකි වෙන්නේ යෝනිසෝ මනසිකාරයේ තුලින් පමණයි. ඒතර සබ්බේ සියලු ධම්ම ආත්ම වශයෙන් ගන්න මනසිකාරය අයෝනිසෝ මනසිකාරයයි. සියලුම ධම්ම අනාත්ම වශයෙන් ගන්න මනසිකාරය අනාත්ම වශයෙන් අවබෝධ වෙන මනසිකාරය යෝනිසෝ මනසිකාරයයි. ඒ නිසාවෙන් බුදුහාමුදුරුවෝ පෙන්වන යම්කිසි බුද්ධලේ මේ යෝනිසෝ මනසිකාර්යයයි ධම්මානුධම්ම ප්‍රතිපදාවයි දෙක එකට ජීවිතයට එකතු කරගත්තම යෝනිසෝ මනසිකාර්යය තියෙන වෙලාවේ ධම්මානුධම්ම ප්‍රතිපදාව නැතු යනවා ධම්මානුධම්ම ප්‍රතිපදාව තියෙන වෙලාවේ යෝනිසෝ මනසිකාර්යය නැතු යනවා දැන් උදාහරණයක් විදිහට මේ පින්වතුන් මේ වෙලාවේ ඉතා ගෞරවයෙන් බණ අහනවා මෙතෙන්දි තියෙන්නේ ධම්මානුගම ප්‍රතිපදාව. බණ ඇහිීම ඇතුළත් වෙන්නේ යෝනිසෝ මනසිකාරයට නෙවෙයි ධම්මානුගම ප්‍රතිපදාවට. සිල් රැකීම තුල තියෙන්නේ ධම්මානුගම ප්‍රතිපදාවයි. ඔය විදිහට බැලුවම ආමිෂ පින්කම් කරන වෙලාවේ සිල් ආරක්ෂා කරන වෙලාවේ සමත භාවනා කරන වෙලාවේ තියෙන මානසිකාර්ය මේ මානසිකාරය තුලින් උපදින ධම්ම ආත්ම වශයෙන් බලන්න. ඒක නිසාවෙන් එය අයෝනිසෝ මනසිකාරය. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ යෝනිසෝ මනසිකාරය පවතින්නේ වර්තමාන මොහොතක සතිය පවතින විට. සතර හතිපට්ඨානයේ වැඩෙන වෙලාවක පවතින මනසිකාරය යෝනිසෝ මනසිකාරය. එහෙම නැත්නම් මූලික බුද්ධ දේශනාවල සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සකිත්ත පරියෝධපණං කියන මේ කමතහන තුල සකිත්ත පරියෝධපණං කියන බණපදයට අනුව යමෙක්ගේ මනස ක්‍රියාත්මක වෙනවා නම් එතන තියෙන්නේ යෝනිසෝ මනසිකාරය. සබ්බපාපස්ස අකරණං කියන තැන කුසලස්ස උපසම්පදා කියන ගුණේ තියෙන තැන අයෝනිසෝ මනසිකාරය තියෙනවා. නමුත් සචිත්ත පරියෝධපණං කියන තැන යෝනිසෝ මනසිකාරයයි තියෙන්නේ. එහෙමනම් අපිට මේ යෝනිසෝ මනසිකාරය ලැබෙන්නේ නිවන් දැකීමට බුදුහාමුදුරෝ දේශනා කරපු ශික්ෂා තුනෙන් සීල ශික්ෂාව තුල නෙවෙයි යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. සමාධි ශික්ෂාව තුලත් නෙවෙයි යෝනිසෝ මනසිකාරය තියෙන්නේ. ප්‍රඥා ශික්ෂාව තුලයි. ප්‍රඥා ශික්ෂාව අනුගමනය කිරීමක් කරේ නැත්නම් කාටවත් සෝතාපට්ටි අංග සම්පූර්ණ වෙන්නේ. අපිට පහසුවෙන්ම මේ ප්‍රඥා ශික්ෂාවට යන්න ඒකායන ක්‍රමය බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. මේ ඒකායන ක්‍රමය ගිහි පැවිදි ભેදයකින් තොරව භාවිතා කරන්න පුළුවන්. ඒ ඒකායන ක්‍රමය නම් සතර සතිපට්ඨානයේ වැඩිමයි. දැන් මේ පින්වතුන් තමන්ගේ ජීවිත කාලය තුල තෝරගත්තේ කාලයකදී එක් දිනය දිනක යොදාගත්තු මිනිත්තු කිහිපයක් හෝ මිනිත්තු 30ක් පමණ මහා සතිපට්ඨාන සූත්‍රයේ අන්තර්ගත භාවනා ක්‍රමයක් නිවසේදී පුරුදු කරනවා නම් ඒ භාවනා ක්‍රමයේ පුරුදු කරන කාලය යෝනිසෝ මනසිකාරයේ පවත්තන්ඩ ගන්න උත්සාහයක් කියලා ධර්මානුකූලව ගන්න පුළුවන්. සතරාතිපට්ඨානයේ වඩන වේලාවක සතිපට්ඨාන භාවනාවක නියැලෙන වෙලාවක යෝනිසෝ මනසිකාරයේ ශ්‍රාවකයෙක් ගන්නා වූ කාලයයි නැත්නම් උත්සාහ ගන්නා වූ කාලයයි. එහෙම නැතුව යමෙක් සමත භාවනා හෝ වෙනත් ආමිෂ පින්කම් හෝ අධිශීලයක් ආරක්ෂා කළ පමණින් යෝනිසෝ මනසිකාරයේ තියනවා කියලා වරදවා තේරුම් ගැනීම තුලයි අපිට මේ ධර්මයේ ඵල ප්‍රයෝජන ගන්න අපහසු වෙලා තියෙන්නේ. යෝනිසමනසිකාරයේ පිළිබඳව වැරදි අර්ථකථන හඳුනා ගැනීම ලබාගත්තේ සමාජයක් නිසායි. දැන් මේ පින්වතුන් තේරුම් ගන්නතොත් තේරුම් ගන්න උත්සාහ ගත්තොත් Tamanට යෝනිසමනසිකාරයේ තියෙන්නේ සතර භගපට්ඨානයේ වඩන වේලාවක කියලා ආන්නේ තැන Tamanට පුහුණු කරන්න ලේසි. දැන් සාමාන්‍යයෙන් නිවෙස්වල ගත කරන පින්වතුන්ට උනා ජීවිතයේ විවිධ අවස්ථාවල ඇවිදින අවස්ථාවකදී සක්මන් භාවනාව යෝනිසෝ මනසිකාරයේ වඩා ගන්න යොදා ගන්න පුළුවන් භාවනාව. ඒ වගේම ආනාපාන සති භාවනාදී පහසුවෙන් ගෙවල් වල කරන්න පුළුවන් භාවනා. මේ යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගන්න කරන්න පුළුවන් සතිපට්ඨාන භාවනාව. දැන් එවැනි භාවනාවක් අපි සිදු කරගෙන යන්න මහන්සි ගත්තොත් දිගින් දිගටම නිවෙස්වල හෝ වේවා පන්සලට ගිය වෙලාවක හෝ වේවා පුරුදු කරන්න මහන්සි ගත්තොත් මේ යෝනිසෝ මනසිකාරය පුහුණු කරන්න යෑම නැත්නම් පුහුණු වෙන්න එක දිගට ඉගෙන ගන්නට අපහසුයි. ඒකට හේතුව තමයි බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙනවා මේ යෝනිසෝ මනසිකාරයට පක්ෂ ධර්ම ටිකක් හා යෝනිසෝ මනසිකාරයට විරුද්ධ ධර්ම ටිකක්. ඒ යෝනිසෝ මනසිකාරයට පක්ෂ ධර්ම බෝධිපාක්ෂික ධර්ම විදිහට ධර්මයේ හඳුන්වනවා. යෝනිසෝ මනසිකාරයට විරුද්ධ ධර්ම මාරපාක්ෂික ධර්ම. එතකොට යෝනිසෝ මනසිකාරයට විරුද්ධ ධර්ම අයෝනිසෝ මනසිකාරයට පක්ෂ ධර්මයි. එන අපේ සංසාරයේ දිහා බැලුවම මේ සංසාරයට සංසාරය තුලම දකින්න හම්බෙන්නේ සංසාරගත සත්‍යයගේ අයෝනිසෝ මනසිකාරයයි. ඒ සංසාරගත සත්‍යයගේ අයෝනිසෝ මනසිකාරය හැම විටම රඳාපවතින්නේ මාරපාක්ෂික ධර්ම තුලයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ශ්‍රාවකයා දැනගත යුතුයි තමන් ළඟ අයෝනිසෝ මනසිකාරයට පාක්ෂික ධර්ම 10ක් තියෙනවා. ඒවා බුදුහාමුදුරුවෝ හදාන්නේ දේශනා කරන්නේ සංසාර විමුක්තියට බාධක නිසාවෙන් මාර පාක්ෂික ධර්ම කියලා. අපේ ජීවිතවලට අපේ ජීවිත කටයුතු වලට මේ මාර පාක්ෂික ධර්ම ටික උදව් වෙනවා. ඒ උදව්වෙන් ලැබෙන ඵලය සංසාරය. ඒ වගේම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයෙන් අවබෝධ කරගත්තේ මේ යෝනිසෝ මනසිකාරයට පාස්තික ධර්මක් තියෙනවා 37ක්. මේ 37 බෝධිපාක්ෂික ධර්මයි. එතකොට යම්කිසි ශ්‍රාවකයෙකුට මේ යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න නම් බෝධිපාක්ෂික ධර්ම වඩන්න වෙනවා. බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව මීට පෙරත් පැහැදිලි කිරීම කරා අපි නැවත නාමිකව මතක් කරනවා නම් බෝධිපාක්ෂික ධර්ම 37 හඳුන්වන්නේ සතර සතිපට්ඨානෙ සතර සම්‍යක්ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාද ඒ වගේම පංච ඉන්ද්‍රිය පංච බල සත්ත බොජ්ජංග හා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වශයෙන් ඒවා ගණන් කරලා එකතු කරපුවාම ධර්ම කාරණා තියෙනවා 37ක්. මෙන්න මේ 37 පමණයි යෝනිසෝ මනසිකාරයට පාක්ෂික. දැන් මේ වින්වතුන්ට මේ පාක්ෂික ධර්ම ගන්නවට වැඩිය යමෙක් බුදුහාමුදුරන්ගේ ධර්මය අහලා මේ යෝනිසෝ මනසිකාරයේ සතර අතිපට්ඨානයේ වැඩිමෙන් ලැබෙනවා කියලා ඉගෙනගෙන ඒ සතිපට්ඨාන භාවනාව ගුරුවරයෙක්ගෙන් හරි අහගෙන පුහුණු වෙන්න ගියාම ඒ පුහුණුව කඩාවැප්පල් කරන්න ධර්ම ටිකක් තියෙනවා. මෙන්න මේ ධර්ම තමයි මාර පාක්ෂික ධර්ම. ඒතර බෝධිපාක්ෂික ධර්ම වලට විරුද්ධ දේ මාර පාක්ෂික ධර්මයි. එහෙම නැත්නම් යෝනිසෝ මනසික මනසිකාරයට විරුද්ධ වන ධර්ම මාර පාක්ෂික ධර්මයි. යෝනිසෝ මනසිකාරයට විරුද්ධ වන මාර පාක්ෂික ධර්ම පාක්ෂික භාවය දක්වන්නේ අයෝනිසෝ මනසිකාරයට. එහෙමනම් දැන් අපේ ජීවිත දිහා බැලුවම මේ ගෙවපු ජීවිතය සංසාරයේ ගෙවපු සෑම අවස්ථාවකම අපි පුහුණු පුරුදු කරේ අපි වැඩගත්තේ අපිට පාක්ෂිකව හිටියේ මාර පාක්ෂික ධර්ම. දැන් මා හිතන විදිහට මේ පින්වතුන්ට වඩාත් යෝග්‍ය වෙන්නේ බෝධිපාක්ෂික ධර්ම වලට වැඩිය මේ යෝනිසෝ මනසිකාර්යය පුරුදු කරන්න ගියොත් ඒ කියන්නේ සතිපට්ඨානයක් වඩන්න ගියොත් සක්මන් භාවනාව වගේ භාවනාවක් හරි කරන්න ගියොත් ඒ භාවනාව කඩාකප්පල් කරන්නේ මේ මාරපාක්ෂික ධර්ම. මේ මාරපාක්ෂික ධර්ම 10 බුදුහාමුදුරුවෝ නම් කරලා තියෙනවා. මේවා අපි ළඟ දැන් ක්‍රියාත්මකයි. මොකද දැන් මේ වෙලාවෙත් අපි ළඟ තියෙන්නේ අයෝනිසෝ මනසිකාරය. අයෝනිසෝ මනසිකාරය රඳා පවතින්නේ. අයෝනිසෝ මනසිකාරයේ පවත්වගෙන යන්නේ අයෝනිසෝ මනසිකාරයට ආහාර වෙන්නේ මේ මාරපාක්ෂික ධර්මයි. අද මේ දේශනාව තුළින් තුන්වෙනි දේශනාව තුළින් අපි හඳුන්වා දෙන්න යනවා මේ මාරපාක්ෂික ධර්ම 10. බුදුහාමුදුරුව හඳුන්වලා තියෙන්නේ නම් කරලා තියෙන්නේ මේ මාරපාක්ෂික ධර්ම බෝධිසත්ව කාලයේදී Taman සංසාර විමුක්තිය අපේක්ෂාවෙන් විවිධ ක්‍රියාකාරකම් වල යෙදෙනකොට බාධක කරපු මාර සේනාව තමයි මෙන්න මේ මාර පාක්ෂික ධර්ම 10. මහා ප්‍රධාන වයිනී සූත්‍රවලදී බුදුහාමුදුරු දේශනා කරනවා ඒ බෝධිසත්ව කාලයේදී තමන් වහන්සේට මේ සංසාර විමුක්තියේ වටිනාකම ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධයේ තියෙන වටිනාකම තේරුම් ගන්න බැරි වුණා. තේරුම් ගන්න ගත්තේ උත්සාහේ කඩාකප්පල් කරපු මාර පාක්ෂික ධර්ම ටික තමයි මෙතන මේ හඳුන්වා දෙන්නේ ඒවා මාර පාක්ෂික ධර්ම කියලා හඳුන්වනවා 10ක් ගණනින් තියනවා කියලාත් හඳුන්වනවා ඒ 10ම සියලුම ශ්‍රාවකයන්ට තමන් තමන්ගේ මට්ටමින්ම මාර පාක්ෂික ධර්ම වෙනවා එනිසාවෙන් අපි මේ බණහන සෑම පින්වතුන්ටම සාධාරණ ධර්මතා 10ක් තමයි මේ මාරපාක්ෂික ධර්ම 10යි. වර්තමානයේ හුඟක් වෙලාවට මේ දේශනාවල් යම්කිසි සාහිත්‍යමය පැති අරගෙන අතිශෝක්තියෙන් පැහැදිලි කරනවා. බුදුහාමුදුරු දේශනා කරලා තියෙන ඇත්තට මේ මාරපාක්ෂික ධර්ම තමන්ගෙන් පිට තවත් පුජ්‍යලයක් හෝ සත්‍යයක් නෙවෙයි. මේවා ධර්මයක් විදිහට මාර සෙනඟ කියලා ධර්මයක් විදිහටයි හඳුන්වන්නේ. ඒ මාර පාක්ෂික ධර්ම 10 එක එක සාංශාරික සත්‍යාගයේ තමන්ගේ මනස තුලම හටගන්න දෙයක්. ධර්ම කියන්නේ එහෙම එකක්. ධම්ම කියන જાතිය මනස් හිත තුල හටගන්න දෙයක්. එහෙනම් මේ මාරපාක්ෂික ධම්ම කියන ඒවත් ධර්මතා 10ක් මේ බණහාන පින්වතුන්ගේ සිතක් හටගත්තා මේ සිත තුල හටගන්න දෙයක්. චෛතසික ස්වરૂපයක්. එහෙම නැතුව බාහිර පුජ්‍යල ස්වરૂපයක් හෝ වෙන බලවේගයක් නෙවෙයි. බලවේගයක් බවට මේක හැරිලා තියෙන්නේ අපි සාංශාරිකව විශාල කාලයක් අනන්ත අප්‍රමාණ සාංශාරික කාලයක් මෙන්න මේ ධර්මතා ටික භාවිතා කරලා සංසාරයක් හැදීමයි. ඒ සාංශාරිකව විශාල කාලයක් සංසාරය හදන්න උදව්වට ගත්ත මේ ධර්මතා 10 තමයි අපිට සංසාර විමුක්තියේදී මාරපාක්ෂික ධර්ම ඒවා නම් වශයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඒ වගේම සියලුම ශ්‍රාවකයන්ට මේ ධර්ම යෝනිසෝ මනස්කාරයේ වඩන්න දෙන්නේ නැතුව බාධා කරන ධර්ම කියලා පෙන්නනවා. හැම කෙනාටම මේ මාරපාක්ෂික ධර්ම යෝනිසෝ මනස්කාරය අහක් කරලා අයෝනිසෝ මනස්කාරයේ රඳව ගන්න විශාල සටනක් කරනවා කියලා පෙන්නනවා. මේ ධර්ම දැනගෙන මිසක් අපි ඉස්සරහට මේ සතිපට්ඨානය වගේ යෝනිසෝ මනස්කාරයේ වැඩෙන භාවනා පුහුණුවක් කරගෙන යන ගියාම ඒ ගැන නොදන්නා කමෙන් යම්කිසි හානි නැත්නම් Tamanට ඒක කරගන්න බැරි වීම, එපා වීම, මලදි කඩාවක් වල්වීම, වෙනත් ආමිෂ ආදී පින්කම් වලට වැඩියෙන් නැඹුරු වීම, ওই වගේ දේවල් දකින්න හම්බෙනවා. එනිසා වෙන්න අපි ඉස්සෙල්ලම මේ මාර්ගපාක්ෂික ධර්ම 10 නාමිකව හඳුනා ගන්න. බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ තමන් වහන්සේටත් සියලුම ශ්‍රාවකයන්ටත් සංසාර විමුක්තියට යෝනිසෝමනස්කාරයේ වඩනකොට හතුරුකම් කරන මාර්ගපාක්ෂික ධර්ම 10 නම් වශයෙන් උන්වහන්සේ පෙන්වන්නේ පළවෙනි මාර්ගපාක්ෂික ධර්මේ නම් කාමයයි. කාමය තමයි පළවෙනි මාර්ගපාක්ෂික ධර්මය. දෙවැනි මාරපාක්ෂික ධර්මයේ තමයි අරතිය. අරතිය කියන්නේ අධි කුසලයට අකමැති වීම. අපි මේවා එකින් එක විස්තර කරගමු පසුව. තුන්වෙනි මාරපාක්ෂික ධර්මය බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීලා තියෙන්නේ සාපිපාසාව. සාපිපාසාව කියන්නේ සාමාන්‍යයෙන් අපි භාවිතා කරන බඩගින්න හා පිපාසයයි. හතරවෙනි මාරපාක්ෂික ධර්මයේ කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ පරේෂණ තෘෂ්ණාවයි. මෙයා පැහැදිලි කරගන්න වෙනවා. පස්වෙනි මාරපාක්ෂික ධර්මයේ කියලා බුදුහාමුදුරුවෝ හඳුන්වන්නේ තීන මිද්දේ නැත්නම් නිදිමතයි. ඊළඟට හයවෙනි මාරපාක්ෂික ධර්මයේ විදිහට හඳුන්වන්නේ බිය, බය කියන එකයි. හත්වෙනි මාරපාක්ෂික ධර්මයේ සැකයයි. අටවෙනි මාරපාක්ෂික ධර්මය කියලා හඳුන්වන්නේ මකු බව. ಗುಣමකු බව කියන එක. නවවෙනි මාරපාක්ෂික ධර්මය ලාභ සත්‍චාර කීර්ති ප්‍රශංසා වශයෙන් කෙටියෙන් හඳුන්වනවා. දහවෙනි මාරපාක්ෂික ධර්මය වෙන්නේ අනුන් පහත් කරලා Taman උසස් කරලා සැලකීම. දැන් මෙන්න මේ 10 තමයි නිවනට බාධා කරන නැත්නම් යෝනිසෝ මනසිකාරයට බාධා කරන මාර පාක්ෂික ධර්ම. හැබැයි මතක තියාගන්න අයෝනිසෝ මනසිකාරයට ආහාර වෙන උදව් කරන ධර්මات මේ 10මයි. එහෙමනම් දැන් මේ බින්වතුන් උනත් සියලුම ශ්‍රාවකයෝ සැලකිය යුතුයි අපි ළඟ දැන් තියෙන්නේ මෙන්න මේ මාරපාක්ෂික ධර්ම. මේ මාර්ගාක්ෂික ධර්ම ටික මේ බණහන වෙලාවෙත් අපි ළඟ තියෙන. එතකොට මාර්ගාක්ෂික ධර්ම උදව් නැතුව කිසිම පින්කමක් හෝ පව්කමක් කරන්න බෑ. මොකද පින්කමක් හෝ පව්කමක් කරනවා කියන්නේ සංසාරය හදන. ආමිෂ පින්කම් කරා පස්පව් කරා මාර්ගාක්ෂික ධර්ම උදව් වෙන්නේ. ආමිෂ පින්කම් වලින් අමතරව කාමාවචර කුසල් වලින් එහා ගිය රූපාවචර ධාන හෝ අරූපාවචර ධාන ලබා ගන්න මේ මාර්ගාක්ෂිය ධර්ම කීපයක් හෝ එකක් එකතු වෙන්නේ. මේ මාර්ගාක්ෂිය ධර්ම නැති තැන සංසාරයක් ඇදින්නේ. එහෙමනම් සංසාරයක් නිමාවටපත් වෙන්නේ සංසාර විමුක්තියක් ලැබෙන මොහොතක් තියද ලැබෙන සිතක් තියද ඒ සිත තුල හට ගන්නා වූ ධර්මවල මාර්ගපාක්ෂික ධර්ම එකක්වත් ජැවිලා තියෙන්න බෑ. එහෙනම් සම්මා දිට්ඨිය කියන බුදුහාමුදුරුව අවබෝධ කරගත්තා වූ චතුරාර්ය සත්‍ය අන්තර්ගත සංසාර විමුක්තිය තුල මාර්ගපාක්ෂික ධර්ම 10ම නැහැ. ඒ අනුව මාර්ගපාක්ෂික ධර්ම 10ම නැතුව මේ සංසාරගත මිනිස්සේ එක සිතක් ඇති කරගත්තද අන්න එතන සෝවාන් කියන தත්ත්වය හඳුන්වනවා. ඒ සෝවාන් වෙච්ච පුජ්‍යලයේ තවදුරටත් බුදුහාමුදුරෝ දීපු කෘත්‍යයන් කරන කිරීමෙන්, ඒ කියන්නේ සතරාතිපට්ඨානෙ වැඩිවීමෙන් දිගින් දිගට මේ මාරපාක්ෂික ධර්ම මර්ධනය කර කර යාම තුල අවසානයේ ලැබෙන්නේ සෑම සිතකම මාරපාක්ෂික ධර්ම නැති අවස්ථාවක්. එතකොට සෑම සිතකම මාරපාක්ෂික ධර්ම පහළ වෙන්නේ නැත්නම් එවැනි සිතක් සහිත පුජ්‍යලයා රහතන් වහන්සේ. රහතන් වහන්සේ තුල හට ගන්නා සිත් තුල කවදාවත් මේ මාර්ගපාක්ෂික ධර්ම 10 ක්‍රියාත්මක නැහැ. නමුත් දැන් මේ බණහන අපි තුල සංසාරගත සත්‍යයක් තුල මේ මාර්ගපාක්ෂික ධර්ම වලින් කිහිපයක් අනිවාර්යෙන් හැම සිතකම හට ගන්නවා. දැන් යෝනිසෝ මනසිකාරයේ වැඩිම තුල වෙන්නේ ටිකෙන් ටික මේ මාරපාක්ෂික ධර්ම පිළිවෙලින් ඒ අවස්ථාවේ ඒ සිත තුල හට ගැනීම වලකී වැලකීමයි. මාරපාක්ෂික ධර්මයක් සිත තුල හටගත්තොත් එතන අනිවාර්යයෙන්ම යෝනිසෝ මනසිකාරයට බාධාව. දැන් එහෙමනම් මාරපාක්ෂික ධර්ම 10ක් තියෙනවා කියලා දැනගත්තා. මේ මාරපාක්ෂික ධර්ම 10 තමයි දස මාරයෝ කියලා හඳුන්වන්නේ. එලක් අවස්ථාවලදී ධර්මයේම මේ දසමාර සේනාව කියලා හඳුන්වනවා. දසමාර සේනාව කියන්නේ එක දහමක් වුණාට මේක මහා සේනාවක ක්‍රියාකාරීත්වය සිදු කරනවා. හැබැයි මේ සේනාව හටගන්නේ කොහෙද? Tamange හිත තුලයි. නැතුව පිට නෙමෙයි. තව කුජ්ජලයෙන් ලැබෙන දෙයක් නෙමෙයි. තව පුජ්‍යලයේගේ බලපෑමක් නෙමෙයි. තම තමන්ගේ සංසාරගත සත්‍යයගේ සිත තුල හටගන්න දහම් ටිකක් තමයි එහෙමනම් ද මාරපාක්ෂික ධර්ම කියන්නේ. දැන් මේ පින්වතුන් සලකා ගන්න ඕනේ කොහොමද අපිට යෝනිසෝමනසිකාරයක් පුරුදු කරන්න ගියොත් ඒ කියන්නේ යෝනිසෝමනසිකාරය පුරුදු කරනවා කියලා යෝනිසෝමනසිකාරයෙන් ලැබෙන කෘත්‍යයක් අපි කරන්න ඕනේ. උදාහරණයක් විදිහට සතිපට්ඨාන සූත්‍රයේ තියෙන සක්මන් භාවනාව කරනවා කියලා හිතන්න. සක්මන් භාවනාව නිවසේ ඉඳලා වුණත් කරන්න පුළුවන් භාවනාවක්. මෙහිදී යෝනිසෝ මනසිකාරය කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ වර්තමාන අරමුණක සතිය පැවැත්වීම. සක්මන් භාවනාවේදී වර්තමාන අරමුණක් විදිහට ගන්නේ අපි ඇවිදීමක් මිනිසෙක් විදිහට සිදු කරනකොට අපේ මිනිස්යාට තියෙන්නේ දෙපා දෙකක් නිසා වෙන්නේ ඒ වම් කකුල හා දකුණු කකුල පොළවේ වදින මොහොත වර්තමානයක් විදිහට සලකන්න පුළුවන්. හැබැයි වර්තමානයේක සතිය පවත්නවා කියන්නේ පොළවේ වැදීම නෙවෙයි වම් කකුල හා දකුණු කකුල. යම්කිසි ශ්‍රාවකයේ ඇවිදින වෙලාවට ඒ ඇවිදීම හයියෙන් ඇවිදීමදී මේක ආරම්භ කරන්නත් බෑ හිමින් ඇවිදීමේදී ආරම්භ කරලා වැඩකුත් නෑ සාමාන්‍ය වේගෙන් ඇවිදින වෙලාවේ වම් කකුල පොළවේ වදින වෙලාව මොහොතේ වම් කකුල පොළවේ වදින අවස්ථාවේ ඒ වම් කකුලේ යටිපල්ලට අවධානය තිබ්බොත් අන්න එතන වර්තමාන අරමුණක් තියෙන බව ධර්මයේ සඳහන්. ඒතකොට දකුණු කකුල පොළවේ වදිනකොට දකුණු කකුලේ යටිපල්ලට අවධානය තිබ්බොත් එතන වර්තමාන අරමුණක් තියෙනවා. මේ වර්තමාන අරමුණු දෙකම ඉන්නේ අපිට කය එක්ක බැඳිලා. කය එක්ක බැඳිච්ච වර්තමාන අරමුණු කායානුපස්සනාව වශයෙන් හඳුන්වනවා. එහෙනම් සක්මන් භාවනාව සතර හතිපට්ඨානයේ තියෙන කායානුපස්සනාවට අයිති භාවනාවක්. ඒක ශ්‍රාවකයෙක් කරන්න පුරුදු වෙන්න ඕනේ. සාමාන්‍ය විදිහට ඇවිදින ගමන් අර වම් කකුල පොළවේ වදින විට වැදුරට පෙර හෝ වැදුනට පසු නෙවෙයි වදින අවස්ථාව වර්තමානයේ ඒ වර්තමානයේ පොළවේ වදිනකොට වාගේ යටිපල්ල ඒ කියන්නේ ඒ යටිපල්ලට සිහිය යොදවන්න ඒ ගන්න හඳුන ගන්න උත්සාහයක් ගන්න අවධානයට ලක් කරන්න ඒක වාම කියලා සිහි කරාට කමන්නේ ආදුරු කියන ඒ වගේම දකුණු කකුල පොළවේ වදිනකොට දකුණ කියලා සිහිපත් කරන්න ඕනේ අවධානයට ලක් කරන්න මෙන්න මේ ක්‍රියාවලිය පුරුදු වුණොත් එතන සතිපට්ඨානයක් වැඩෙනවා. ඒ වැඩෙන සතිපට්ඨානය හඳුන්වන්නේ කායानुපස්සනාව කියලා. ඒ විදිහට වර්තමාන අරමුණේම සතිය පවතින විට තියෙන මානසිකාරය බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ යෝනිසෝ මානසිකාරය කියලා. දැන් එවැනි යෝනිසෝ මානසිකාරයක් දිගින් දිගටම ආධුනික ශ්‍රාවකයෙකුට පුරුදු කරන්න බෑ. දැන් මේ විමුතුන්ට උනත් මේ ගැන අහපුවාම දැන් සක්ම භාවනා එච්චර සරලයි. ඇවිදින අවස්ථාවේදී කරන්න තියෙන භාවනාවක්. Taman ගෙදර දොරේ වෙන්න පුළුවන්, ගේ ඇතුලේ වෙන්න පුළුවන්, මිදුලේ වෙන්න පුළුවන්, පාරේ වෙන්න පුළුවන්. ව්‍යායාමයට ඇවිදින වෙලාවක වෙන්න පුළුවන් මේ භාවනාව කරන්න පුළුවන්. Taman විසින් කළ යුත්තේ අර වම් කකුල් පොළවේ වදිනකොට අවධානය තබා ගන්න ඕනේ වදින මොහොතේ යටිපල්ලට. වදින ස්ථානය මෙතන වැදගත්. කකුලේ වෙන තැන් වලට අවධානය තියලත් බෑ. ශරීරයේ වෙන තැනකට අවධානය තිබ්බත් වැරදියි. යෝනිසෝ මනසිකාරය යන්නේ කකුලේ යටිපල්ල පොළවේ වදිනවනම් යටිපල්ලට අවධානය තියෙන්න ඕනේ වදින වෙලාවේ. දැන් මේ විදිහට වම් කකුලයි දකුණු කකුලයි මාරුවෙන් මාරුවට පොළවේ ස්පර්ශ වෙලාවේ ඒ ස්පර්ශ වෙන ස්ථානයට අවධානය තියාගෙන ඉන්ද මහන්සි ගත්තොත් ඒ කෘත්‍ය කරොත් එය යෝනිසෝමනස්කාරය වැඩෙන ක්‍රමය. නමුත් දැන් මේ පින්වතුන්ට මේ සරල දෙයක් වුණාට තමන් මහන්සි ගත්තොත් කරන්නේ මේකට අර මාර පාක්ෂික ධර්ම විරුද්ධ වෙනවා. විරුද්ධ වීමෙන් ඒ කටයුත්ත පළක්වනවා. අඩි දෙක තුනක් ඔය කියන විදිහට බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට වර්තමාන ආරමුණේ තියන්න පුළුවන් වෙයි. වම් කකුල අවධානයෙන් තියයි දකුණු කකුල ඊගාව අවධානයෙන් තියයි ඔහොම පාද කීපයක් අවධානයෙන් තියයි ඊට පස්සේ අවධානය ගිලිහෙන. මෙන්න මේ අවධානයේ ගිලිහන්න ක්‍රියාත්මක වෙන ධර්ම ටික තමයි මාරපාක්ෂික ධර්ම. එතකොට මේ මාරපාක්ෂික ධර්ම වලින් පළවෙනි මාරපාක්ෂික ධර්මය තමයි කාමය. දැන් එහෙමනම් ඉගෙන ගන්න වෙනවා කාමය කියන්නේ මොකද්ද? කාමය කියන්නේ පින්වතුනි අපි දැන් සමාජයේ කාමය කියලා හඳුන්වන දෙයම නෙවෙයි ධර්මයේ කාමය කියන්නේ. කාමය කියන්නේ බුදුහාමුදුරුවෝ මේ මිනිසෙක් නම් මේ මිනිස්යාගේ අස්කන්නාසාදී ඉන්ද්‍රියන් පහ පංච ඉන්ද්‍රිය. මනෝ ඉන්ද්‍රිය හැර පංච ඉන්ද්‍රිය පිනවීමක් තියෙන තැන තියෙන කාමය. උදාහරණයක් විදිහට කෙනෙකුට ඇහැ පිනවන්න පුළුවන් චිත්‍රපටි බලලා. ඔබටත් බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කාමය කියලා. තව කෙනෙකුට ඇහැ පිනවන්න පුළුවන් ලස්සන වනාන්තර දැකලා. ඒකත් කාමය. තව කෙනෙකුට ඇහැපිනවන්න පුළුවන් බුද්ධ පූජාවක් දැකලා. ඒකත් තමයි. තව කෙනෙකුට ඇහැපිනවන්න පුළුවන් බුදුරැස් දැකලා. ඒකත් තමයි. එහෙනම් ඇහැ පිනවීමක් කොහෙද තියෙන්නේ? ඒක ඒක කාමයේ. හැබැයි කාමයේ ස්වરૂප දෙකක් තියෙනවා. ඇහැ පිනවන්න පුළුවන් කෙනෙකුට පස්පව් සිදු වෙන ආකාරයට. ඒ කාමය නරකයි. ඇහැ විනෝනා නම් කවුරු හරි පස්පව් සිදු නොවන ආකාරයට කුසල් සිදු වෙන ආකාරයට ඒක කුසල කාම. එහෙනම් කාමයේ තියෙනවා කුසල පැත්තක අකුසල පැත්ත. ඇහැ පිනවීම කුසල් පාක්ෂික වෙන්නත් පුළුවන් අකුසල් පාක්ෂික වෙන්නත් පුළුවන්. කන පිනවීමත් එහෙමයි. දැන් මේ පින්වතුන්ට මේ වෙලාවේ මේ කරන්නේ ඇත්තටම බණ ඇහිීම කියන එක තුල කන පිනවීමක් තියෙනවා. නමුත් මේ කන පිනවුවට කාමයට අයිති දෙකක් කියලා. නමුත් කුසල කාමී. තව කෙනෙකුට පුළුවන් තව මිනිස්සුන්ට හෝ සත්තුන්ට හිංසා කරන විදිහේ හඬ අහන්න. නැත්නම් ඒ ඒ සත්තු කෑ ගහන හඬ අහලා සතුට වෙන්න පුළුවන්. දඬුවම් කරලා, වෙඩි තියලා, විවිධ කටයුතු කරලා සත්තුන්ට හිංසා කරලා උන් කෑ ගහන එකට සතුට වෙන්න. ඒකත් කනපිනවීම. ඒක බණ අහලා කනපිනවනවා වගේ නෙමෙයි. එතන තියෙන අකුසල කර්ම. දැන් එහෙමනම් ඔන්න ඔය විදිහට ඇස් කන් නාස දිව කය මනස කුසල කාමයෙන් හෝ අකුසල කාමයෙන් පිනවන එක තමයි කාමය කියන්නේ. දැන් ඔන්න ඔය දෙකෙන්ම අපිට අර සක්මන් භාවනාව නැත්නම් යෝනිසෝ මනසිකාරයේ පුරුදු වෙන්න ඇවිදිනකොට වම් කකුල වදින වෙලාවේ අවධානය තිබීම හා දකුණු කකුල පොළවේ වදින වෙලාවේ අවධානය තිබීම මග හරවනවා කාමේ. බොහොම සරලව. මේ පින්වතුන් හිතන්නේ නැති විදිහට එහෙම සක්මන් කරන්න යගියාම ඉදිරියෙන් එන කවුරු හරි දිහා බලා ඉන්නවා සතුටු වෙන්න ගියොත් අර කාමතක මොන කාමයෙන් ඒ යෝනිසෝමනසිකාරය කඩන විදිය සමහර විට ඔය වගේ සක්මන් භාවනාවක් හිම කරන්න ගියාම වෙනදා දැක්කට බලන්නවත් දෙන්නේ නැති සතේ කුරුල්ලෙක් වුණා දැක්ක හැටිය උදිහ බලා ඉන්නේ ඒ කියන්නේ කුරුල්ල දිහා බලා ඉඳලා සතුටු වෙන්න හිතෙනවා. අර හක්මන කියන එක කුඩා වෙනවා. බුදුහාමුදුරෝ දීපු කමඨහන පුංචි වෙනවා. මේ වෙන්නේ කාමී. නමුත් කුරුල්ලෙක් දිහා බලා ඉන්න එක කාමී කියලා වර්තමාන බෞද්ධයෝ දන්නේ. කාමී වෙන්නේ කුරුල්ලා දිහා බලලා සතුටු වෙන්න ගිහිල්ලා බුදුහාමුදුරන්ගේ කමඨහන කැඩුනේ. ඒ වගේම ඇහෙන සද්දය ඒ විදිහට සතුටු වෙන්න ගියාම අර කමතහන කැඩෙනවා. ඒ වගේම Tamanට දැනෙන ස්පර්ශය දැන් කර්මා කරන්න ගිහිල්ලා රාස්නේ දැනනකොට රාස්නේ ගැන සීතල හොඳයි කියලා සතුටු වෙන්න ගියොත් සීතලක් දැනනකොට ඒක හොඳයි කියලා සතුටු වෙන්න ගියොත් ඒකෙන් අර කමඨහන කැඩෙනවා. එහෙනම් මේ කාමය කියන්නේ මාරේ. ඔන්න පළවෙනි මායя. හැබැයි මේ මායя වෙන්නේ සංසාරයේ හදන්න පාක්ෂික ධර්මයා. සංසාර විමුක්තියට කාමයේ මාර පාක්ෂික ධර්මය. එතකොට ඔන්න ඔය මාර පාක්ෂික ධර්මයේ කාමයේ කියන එක ඊට වැඩිය පංචකාමයට ඇලිච්ච අයට මේ ගතිය වැඩි වෙනවා. මෙහෙම හිතන්වත් බැරුව යනවා. නමුත් පංචකාමයේ ගැන අත්තරලා වුණත් මේ දේ කරන්න ගියාම අර Taman දකින්න ගස් කොළන් වෙන්න පුළුවන්, සතුන් වෙන්න පුළුවන්, අනික් කුජලයේ වෙන්න පුළුවන්. ඒ දකින්න ඒවා උඩ ඒවා බලලා සතුටු වෙන යන්න හින්දා අර කමටහන ලියනවා. ඔබ නිසා වෙයි බුදුහාමුදුරු දේශනා කරනවා කාමය කියන එක මාර පාක්ෂික ධර්මයක්. දැන් එහෙම බැලුවට පස්සේ කාමයේ ඒ විදිහට සතුට වෙනකොට තව දෙයක් කරනවා. මේ මාර්ගපාක්ෂික ධර්මය කියන්නේ කාමයෙන් වෙන්නේ ඇහැ සතුටු කරන්න යන වර්තමාන. කන සතුටු කරන්න යන වර්තමාන. දැන් මේ පින්වතුන්ට හිතන්න තමන් මේ යෝනිසෝමනිස්කාරයේ වැඩෙන සතිපට්ඨාන භාවනාව උදාහරණයක් විදිහට අපි ගත්ත සක්මන් භාවනාව ඕක කරන්න පන්සලේදී හරි සිල්ගත්තේ දවසේ හරි මහන්සි වුණොත් ගෙදෙද්දි මහන්සි වුණා ඔන්න දැන් Tamanට ඉස්සරහෙන් එන සතෙක් ගැන මතක් වෙනවා Tamanටම ගෙදර නැත්නම් පන්සලේදී Taman සක්මන් කරන ස්ථානයේ බල්ලෙක් බල්ලෙක් දක්වන. වෙනද මේ බල්ලේ දැක්කේ එක අපිට ගණන් ගන්න. ඒක වැඩකුත් නැහැ. නමුත් අර සක්මන් කරනකොට ඒ බල්ලා දිහා බලා ඉඳී හිතෙනවා සක්මන නවත්තන්න. අන්න ඒක කාම. මොකද බල්ලා දිහා බලා ඉන්න එක සතුටක් බුදුහාමුදුරන්ගේ කමඨහන වඩනවට වැඩියි. එහෙම ගුණයක් අපි ළඟ තියෙනවා. මෙච්චරට මේ කාමයේ සිවුම්. බලන දිහා බලා ඉන්නවා අපිට අමතක වෙනව කමටහන්. දැන් එවැනි අවස්ථාවක් යම් කිසි විදියකින් යම් කිසි රූපයක් දැකලා අපි ඒක ඒ රූපයේ දකින්න එක දකි දැකීමෙන් පින වෙනවා නම් සතුට වෙනවා නම් රූපය කුමක්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක බුදු පිළිමයක් වුණත් කාමයේ වෙනවා. දකින් රූපය බල්ලෙක් වුණා කාමයේ වෙනවා. මෙතන තියෙන්නේ කාමයේ කියන්නේ රූපයක් දැකලා ඒකෙන් පින වෙන්න යනවනේ. සක්මන් භාවනාවේදී ඉස්සරහා තියෙන බුදු පිළිම දිහා බලාගෙන සතුට වෙනවා ඒත් අර කමඨාන අහක් ඒකත් බුදු පිළිම දිහා බලා බැලුවත් එතන තියෙන්නේ සතුටක් නම් ඒ සතුට කාමයයි නේ. මේවා ගැන පින්වතුන් ඒ විදිහට හිතන්නේ නැති හින්දා තමන් හිතනවා සක්මනට වැඩිය බුදු පිළිම දිහා බලා ඉන්න එක හොඳයි කියලා. ඒකට කමටහන අහක් වෙනවා. දැන් මෙවැනි සත්‍යයක් උඩ අපි එහෙම ඇහැකට ඇහෙන් රූපයක් දැකලා සතුටු වුණා. එහෙනම් කනෙන් සද්දයක් ඇහිලා අර සතිපට්ඨානයේ වඩනකොට සතුටු වුණා. භාවනා කරනකොට සතුටු වුණා. උදාහරණයක් විදිහට හිතන්න මේ පින්වතුන්ම සක්මන් කරනවා පන්සලේ. නැත්නම් නිවසේ. සක්මන් භාවනාවේ අර වම් කකුලයි දකුණු කකුලයි පොළවේ වදින එක ගැන අවධානයෙන් ඉන්නවා. මේ අවධානයෙන් ටිකක් වෙලා විනාඩි 2 10ක් 15ක් දැන් භාවනා කරා. ඒ කරන අතරතුර කොහෙක් කෑ ගහනවා එහෙම. දැන් කොහා කියන සතා කෑ ගහන කොහා කියන සතා ඇහැට පේනව නෙවෙයි ඌ කෑ ගහන හඬ ඇහෙන. දැන් මේ සක්මන් කරන ශ්‍රාවකයාට අර හඬ ප්‍රිය වෙනවා. ඒ හඬ සමන් දීලා සතුටු වෙනවා. හඬ ඇහුණ එක වැරද්දක් නැහැ. ඇහිලා සතුට වෙන්න ගියොත් එහෙන් කන පිනවන්න යනවා. ඒ කන පිනවන්න යෑම තුළ සමහර විට ඒ පිනවීමේ කාලය තුළ අර කමටහන ගිලිනවා. එහෙම නැත්නම් තව ඒකට හේතු සාධක ටිකක් එළියට එනවා. ඒ හේතු වෙන්නේ පංච ඉන්ද්‍රියන් වලින් නෙවෙයි මනෝ ඉන්ද්‍රිය. දැන් කොහාගේ හඬ අහලා කන පිනවන්න ගියොත් නැහනම් සතුටු වෙනකොට මනෝ ඉන්ද්‍රිය ඊගාවට කරන්නේ මේ කොහාට බැඳිලා තියෙන Taman දන්නේ සියලු මතකයන්ගේ. එතකොට දැන් සක්මන් භාවනාව කරගෙන යනවා. ඇහෙනව කොහෙන්ගේ කටහඬ. ඒකට එයා ගණන් ගන්න නැතුව සක්මන කරා නම් ප්‍රශ්නයක් නෑ මෙතන. ඒ හඬට විනවීමක් කරා නම් කයෙන් මේ කණෙන් ඇහෙන හඬට සතුටු වීමක් වුණා නම් ඒ සතුටේ වාසිය මනෝ ඉන්ද්‍රිය ගන්නවා. මනෝ ඉන්ද්‍රිය අරගෙන කොහා එක්ක බැඳිච්ච සියලු ජීවිත කතාව මනසින් ගියේ. එතකොට ගේන්නේ මොනවද? කොහා එක්ක බැඳිලා තියෙනවා අවුරුද්ද. එහෙනම් තමන්ගේ පොඩි කාලේ ඉඳලා තරුණ කාලේ වයසට ගියානකම්ම අවුරුදු කාපු හැටි ගියේ. අන්න ඒක ගෙනාපුවාම අර බුදුහාමුදුරන්ගේ කමඨහන වඩන්න බෑ. ඒකට අවස්ථාව ගෙනත් දුන්නේ තමන්ම. පුංචි අවස්ථාවක් මගේ හැරුවේ නෑ. ඒ පුංචි වාසියෙන් මේ මාර්ගපාක්ෂික ධර්ම තමන්ව මර්ධනය කරලා අයෝනිසෝ මනසිකාරයට ගන්න. සංසාරයේ හදන මනසිකාරයට ගන්න. මොකද කොහොමද ගත්තේ? අර කොහාගේ හඬට හඬට සමන් දෙන්න කැමති කිහින්දා ඒ පුංචි වාසිය කුඩා කාලේ මනෝඉන්ද්‍රිය වාසියට අරගෙන Tamanට මතකයට ගේනවා කොහයක බැඳිලා තියෙන Taman දන්නේ සියලු සිද්ධි. වැදගත්ම සිද්ධීන් ගේන. වෙනා පැහැටිය ඒ සිද්ධියට නැත්නම් මනසින් ගේන ඒ අරමුණට අපි කැමති වෙලා ඒ අරමුණ ගැන කල්පනාවට වැහිලා ඒ අරමුණ ගැන තර්ක කරන්න ගිහිල්ලා අර කම කහන කඩනවා. ඉතින් මෙන්න මේ විදිහට මේ කාමය අපේ සියලුම භාවනාව කඩන්න හේතු වෙනවා. ඒ නිසා මේ පුංචි දෙයක් වුණාට භාවනා කරනකොට Tamanට පේන දේ වෙන්න පුළුවන්, ඇහෙන දේ වෙන්න පුළුවන්. හොඳ නරක ભેදයකින් තොරව Taman විසින් ගණන් ගන්නට වෙන්න ඕනේ. ගණන් ගන්න නැතුව කමටහන ගැන සැලකීමක් වෙන්න ඕනේ. දැන් එහෙමනම් අද දවසේ කාල වේලාව ඉක්ම යන දේශනාවට දැන් අපි අද දවසේ පැහැදිලි කරලා දුන්නේ යෝනිසෝ මනසිකාරයේ යමෙක් පුරුදු කරන්න සතිපට්ඨාන භාවනාවක් වඩනවනම් ඒ වැඩිවීමට විරුද්ධව මාරපාක්ෂික ධර්ම 10ක් ක්‍රියාත්මක වෙනවා. ඒ මාරපාක්ෂික ධර්ම 10ේ පළවෙනි මාරපාක්ෂික ධර්මය තමයි කාමය. කාමය ගැනයි අද පැහැදිලි කරේ. ඉදිරි දේශනාවලදී අනික් අරතිය ඒ වගේම සාපිපාසාද සාපිපාසාවාදී අනිකුත් මාරපාක්ෂික ධර්ම ගැන පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒවා මාර්ගපාක්ෂික ධර්ම විදිහට හඳුනගෙන තමන්ගේ යෝනිස්මනසිකාරයේ වැඩෙන ඒ භාවනාවත් දියුණු කර ගැනීමට හැමදෙනාටම ශක්ති ධෛර්ය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අද ධර්ම දේශනාව අවසන් කරනවා ආකාශත්තාච බුම්මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පතිත්තා චරං රක්칸තු ලෝක ශාසනං ආකාශත්තාච මත්තා දේවා නාගාමනිද්దికා පුඤ්ඤං සම්පතිත්තා චරං රක්칸තු ලෝක ශාසනං ආකට්ටා චම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං අද සෙනසුරාදා රාත්‍රී ධර්මාංශාසනව පැවැත් වූ දේශකයන්න් වහන්සේ පොකුණු විට විනයාලංකාරාම වාසී පූජ්‍ය එල්ලාවල විජිතනන්ද ස්වාමීන් වහන්සේ